අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල් කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඊතා ගෞරවයෙන් අපි පිළිගනිමු සාදු සාදු පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා අපි নমස්කාරය කියමු.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 මේ අවස්ථාව. සා තථාගත බුදුරජාන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මාර්ගය පසක් කර ගැනීම සඳහා අපට තියෙන එකම අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. එහෙමනම් පින්වත්නි අපි බොහොම උත්සාහවන්ත වෙන්න ඕන අපි වීරියවන්ත වෙන්න ඕන මේ එකම එක අවස්ථාවේදී කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය තුල යෙදිලා ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල ක්‍රියාත්මක වෙලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ම අවබෝධ කරගන්නවා කියන අදහසම තමන්ගේ හිතේ පහළ වෙන්න ඕනේ පින්වත්නි සද්ධර්මයක් අපිට අහන්න ලැබෙන ඉතාමත්ම දුර්ලභ මේන්න මේ දුර්ලභ සත්කාරය සඳහා අද මේ සඳහා දායකත්වය දරනවා කොහුවල මල්වත්ත පාර අංක 13හි පදිංචි ස්වර්ණා මොනසිංහ මහත්මිය හා පවුලේ සම සමග ඇයගේ සහෝදර සහෝදරියන් වන කලුතර වස්කඩුවේ උදේ නිවසේ පදිංචි රංජනී කවිරත්න මහත්මිය හා පවුලේ සැම මාළඹේ උඩවත්ත පාර අංක 913 න් තුන පදිංචි පැරකුම් මෙන්ඩිස් මහතා හා පවුලේ සැම සහ ඇමරිකාවේ ඔහායෝ නුවර පදිංචි පත්මිනී ප්‍රනාන්දු මහත්මිය හා පවුලේ සැම විසින් තමයි මේ ධර්ම දේශනාව සඳහා අද දායකත්වය දරන්නේ පින්වත්නි අපිට ලැබිලා තියෙන උත්තරීතර අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ලබා ගැනීමමයි අපේ කටයුත්ත විය යුත්තේ. ඒ නිසා පින්වත්නි අපි දැනගත යුතුයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි ඒ ධර්මය අවබෝධ කරගන්න අමාරු අන්තරායකර අවස්ථා 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපහසු අන්තරාය කර හානි කර අවස්ථා 8ක්. එතකොට අපි කල්පනා කරන්න ඕන පින්වත්නි එහෙමනම් අපි මේ අවස්ථා 8ේවත් ඉන්නවද? ඒ අවස්ථාටෙන් අපි මිදිලා නම් එහෙමනම් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම උන්වහන්සේ සවැත් නුවර ජේතවන ආරාමේදී භික්ෂු සංඝයා උදෙසා මෙහෙම දේශනා කරනවා කනකිච්චෝ ලෝකෝ කනකිච්චෝ ලෝකෝති භික්ඛවේ අසුතවා පුතුජනෝ භාසති කියලා. මහණෙනි අශෘතවත් පෘතජ්ජනයා සනකෘත්‍ය ඇත්තේ සනකෘත්‍ය ඇත්තේ කියලා නිතර නිතර කියනවා කියලා. පින්වත්නි ෂණය කියලා කියන්නේ අපිට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය භ්‍රමචාරී ජීවිතය ගත කිරීම සඳහා අවස්ථාව කාලය ඉඩකඩ තියෙන එක තමයි ෂණය කියලා කියන්නේ. අක්ෂණය කියලා කියන්නේ පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කාලය ඉඩකඩ අවකාශ නැති එක තමයි අක්ෂණය කියලා කියන්නේ. එහෙනම් ඔබ දැනගත යුතුයි ෂණය කියලා කියන්නේ අපිට Brahmachari ජීවිතය ගත කිරීමට අවස්ථාව තියෙන එක. අක්ෂණය කියලා කියන්නේ ඒ සඳහා අවස්ථාව නැති එක තමයි අක්ෂණය කියලා කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අශෘතවත් පෘතජ්ජනයා. පින්වත්නි අශෘතවත් පෘතජ්ජනය කියලා කියන්නේ මේ ආර්ය ධර්මයක් දන්නෙත් නැති ආර්ය ධර්මයකට දක්සත් නැති ආර්ය ධර්මයක් තුල හික්මෙන්නෙත් නැති පුජ්‍යලය තමයි අශෘතවත් පෘතජ්ජනයා. එවැනි පුජ්‍යලයක් කියනවලු මේ කාලය අවකාශයේ තියෙනවා මේ කටයුත්ත කරන්න කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරන නැවත නෝචකෝසෝ ජානාති කනන්වා අක්කනන්වා මහණෙනි එයා ක්ෂණ කෘත්‍ය දන්නෙත් නැහැ අක්ෂණය දන්නෙත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එයා මහණෙනි කල යුතු දේ දන්නෙත් නැහැ නොකල යුතු දේ දන්නෙත් ඒ දෙක දන්නේ කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියන එක දන්නේ නැහැ. නමුත් එයා කියනවලු මේ කාලය තියෙනවා කල යුතු දේ ඉක්මන් කර කර කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි අට්ඨිමේ භික්කවේ අක්ඛනාසමය භ්‍රමචර්ය වාසාය පින්වත් මහණෙනි මේ නිවන් මගට අන්තරාය කර වූ මේ නිවන් මගට හානි කර වූ කාරණා අටක් අට්ඨිමේ භික්කවේ කියලා කාරණා අටක් එහෙනම් නිවන් මාර්ගයකට අන්තරාය කර නිවන් මාර්ගයට හානි කරවන්නා වූ කාරණා අටක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි ඉද බික්කවේ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති. එහෙනම් මහන්නේ තථාගත බුදුරජාන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචාන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සතා දේවමනුස්සානම් බුද්ධෝ භගවා මේන්න මේ ගුණයන්ගෙන් යුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධම්මෝච දේසීයති ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා සද්ධර්මය දේශනා කරනවා කුමක්ද ඒ දේශනා කරන සද්ධර්මය ඕපසමිකෝ කෙලෙස් සංසිඳවන පරිනිබ්බායිකෝ පිරිනිවීමට හේතු වන්නා වූ සම්බෝධගාමී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නා වූ ධර්මයක් සුගතප්ප වේදිතෝ ඒ සුගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මයේ දේශනා කරනවා කියලා. එහෙනම් දැන් මේ පින්වතුන්ටත් දැන් අවබෝධයක් එන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ කුමන වගේ ධමයක්ද? ඕපසමිකෝ එහෙනම් බුදුවරයෙක් දේශනා කරන්නේ කෙලෙස් සංසිඳවන දහමක්. කෙලෙස් සංසිඳවන දහමක්. පරිනිබ්බායිකෝ පිරිණිවීමට හේතු වන්නා වූ දහමක්. සම්බෝධගාමී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වන දහමක් තමයි බුදුරජාන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන්නේ. ඔන්න පෙන්වන්නේ එවැනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන කාලයේදී මෙන්න මේ පුජ්‍යල ඉපදිලා ඉන්නවා අයංච පුද්ගලෝ නිරයන් උප්පන්නෝ හෝති. දැන් එයා උප්පත්ති ලැබලා තිනව කොහේද? නිරයේ ඉපදිලා තියෙනවා. නිරේ ඉපදිලා තියෙනවා. දැන් පින්වත්නි යමෙක් නිරේ ඉපදිලා ඉන්න විට තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කළාට එයාට අවබෝධ කරගන්න පුළුවන්ද? පුළුවන්ද? එයාට අවබෝධ කරගන්න බෑ පින්වත්නි. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන අයන් භික්කවේ පඨමෝ අක්කනෝ අසමෝ Brahmacharya වාසය මහණෙනි ඕන්නෝක තමයි නිවනට අන්තරාය කර හානි කරවන්නා වූ පළමුවෙනි කාරණාව. ඔන්න පළවෙනි කාරණාව. මොකද්ද පළවෙනි කාරණාව? තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා කෙලෙස් සංසිඳවන පිරිනිවීම ඇති කරන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නා වූ ධර්මයේ දේශනා කරන කාලයේදී එයා උප්පත්තිය ලැබලින්න කොහෙද? නිරයේ අන්න නිවනට අන්තරාය කර පළමුවෙනි අවස්ථාව. ඒ ඇත්තන්ට සද්ධර්මය අහන්න පුළුවන්ද? බෑ නේද? බෑ. එහෙනම් දැන් ඔන්න පළවෙනිම නිවනට අන්තරාය කර සාධකේ ඒක. එතකොට අපිට දැන් ඒක අන්තරාය කර වෙලාද නැද්ද? දැන් මේ පින්වත් අයට ඒක අන්තරාය කරද නැද්ද? ඈ? නෑනේ. අපිට අපි ඒකෙන් එහෙනම් අපිට වාසනාව දැන් තියෙනවා. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි කාරණාව. පුනච පරන් භික්ඛවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති. තවත මහන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධම්මෝච දේශීයති ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා කුමන ධර්මයේද ඕපසමිකෝ කෙලෙස් සංසිඳවන පරිනිබ්බායිකෝ පිරිනිවන්න පෑමට හේතු වන්නා වූ සම්බෝධගාමී චතුරාර්ය සත්‍යම අවබෝධයේ පිණිස සද්ධර්මයේ දේශනා කරන කාලයේ අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනින් uppannෝ හෝති මෙයා දැන් ගිහින් උප්පත්තිය ලැබලා තිනව කොහෙද? තිරිසන් ලෝකේ ඉපදිලා. බල්ලු බලල් වලි කොටි වලසු වෙලා උප්පත්තිය වෙලා ලබලා ඉන්නවා. දැන් එතකොට මෙන්න බුදුරජාණන් වහන්සේ නමක් ලව පහළ වෙලා කෙලෙස් සංසිඳවන ධමයක් දේශනා කරනවා. සසර දුක්ගිනි නිවාලන ධර්මයක් දේශනා කරනවා. නමුත් පින්වත්නි තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබලා තියෙනවා නම් එයාට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? එයාට අවබෝධ කරගන්න බෑ. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේක තමයි නිවනට අන්තරාය කර දෙවනි සාධකය. නිවනට අන්තරාය කර දෙවනි සාධකය තමයි ඕක. දැන් එතකොට මේ පින්වත් පිරිසත් දැන් එතනොත් නිදහස් වෙලා නේද? එහෙමද නැද්ද? නිදහස් වෙලා. එන බලන කොච්චර වාසනාවක්ද කියලා. එහෙනම් දැන් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අන්න මම එතනිනුත් අපි නිදහස් වෙලා. ඊළඟට දැන් පින්වන්දි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්කවේ තථාගතෝච ලෝකේ උප්පන්නෝ හෝති තවද මහණෙනි තථාගත බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන කාලයේදී එයා උප්පත්තිය ලැබලා ඉන්නවා අයංච පුද්ගලෝ පෙත්ති විශ්යන් උප්පන්නෝ හෝති. කොහොද උපදිලා තියෙන්නේ? පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නවා. ඔන්න බලන්නකෝ පෙරේත ලෝකෙ ඉපදිලා කණ්ඩ බොණ්ඩ නැතුව බෝධු ගැටවල් වලට ලක් වෙමින් ඉන්නවා. එතකොට පින්වන්නේ ඒ කාලය තුල දැන් අන්න පෙරේත ලෝකයේ තුල යා උප්පත්ති ලැබලා තියෙන කාලයේ මෙන්න බුදුරජාණන් වහන්සේ නමක් manuss ලෝකයේ පහළ වුණා. කෙලෙස් සංසිඳවන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නා වූ පිරිණිවීමට හේතු වන්නා වූ ධර්මයේ දේශනා කරනවා. නමුත් එයාට මෙහි ප්‍රයෝජනයක් ගත හැකිද? ගණ්ඩ බෑ මේක තමයි නිවනට අන්තරාය කර වූ හානි කර වූ කීවෙනි අවස්ථාවද තුන්වෙනි අවස්ථාව දැන් බලන්න පින්වන්දි දැන් ඔබට තේරෙන්න ඕන දැන් අනිත් පැත්තට එහෙනම් දැන් අපි නිරයෙත් නැතුව තිරිසන් යෝනිවලත් නැතුව පෙරේත ලෝකේනුත් නැතුව මේවායින් නිදහස් වෙලා manuss ලෝකයටයි ආවා කියන්නේ මොන්න තරම් වාසනාවක් තියෙන්න ඇද්ද? කොච්චර දුර්ලභද පින්නත් මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන්නේ. නේ? කොච්චර දුර්ලභවද? ඒ නිසා පින්වත්නි දැන් අපි එහෙනම් වීරිය කරන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතරවෙනි කාරණාව පුනචපරන් භික්කවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති තවද මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා ධම්මෝච දේශීයති ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා කෙලෙස් සංසිඳවන්නා වූ පිරිණිවීම ඇති කරන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නා වූම ධර්මයක්මයි දේශනා කරන්නේ මේ වෙන කතන්දර නෙමෙයි. එවැනි ධර්මයක්ම දේශනා කරන කාලයේදී මේන්න මෙයා උප්පත්තිය ලැබලා තියෙනවා දීර්ඝායුෂ තියෙන අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් උප්පන්නෝ හෝති දීර්ඝායුෂ තියෙන දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබලා දීර්ඝායුෂ පිනන්නේ අසඤ්ඤතල බඳු බොහෝ කාලයක් බොහෝ වර්ෂ ගානක් ජීවත් වෙන දිවිලෝ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ එතනින් එහාට ඒ හැකියාවක් මේ නුවණ දිනු කරන පැත්තක් ක්‍රියාත්මක කරන්නේ නෑ පින්වත්. ඔන්න බලන්නකෝ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේක තමයි නිවනට අන්තරාය කර වූ කීවෙනි අවස්ථාවද? හතරවෙනි අවස්ථාව. මල් දීර්ඝායුෂ තියෙන දේවනිකායන් වල දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබුවට පස්සේ ඒගොල්ලෝ එහෙ ආයුෂ අවසන් වෙනකොට මේ බුදවරු කීප නමක්ම ලෝක පහළ වෙලා වෙන්න පුළුවන්. නමුත් ධර්මය අහන්න විදියක් නැති වෙනවා ඒගොල්ලෝ ඉන්නවා ඒ දිව්‍ය ලෝකවල. එහෙනම් ඔන්න බලන්න පින්වන්ද ඒක තමයි නිවනට අන්තරාය කර වූ හානි කරවන්නා වූ හතරවෙනි අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච්ච පරම් භික්කවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිතු අනුත්තරෝ පුරුෂ ධම්ම සාති සත්තා දේ මනුස්සානම් බුද්ධෝ භගවා ධම්මෝච දේසියති එනම් මේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ගුණයන්ගෙන් යුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා සද්ධර්මයේ දේශනා කරනවා කෙලෙස් සංසිඳවන පිරිණිවීම ඇති කරන්නා වූ චතුරාර්ය සත්‍යයට හේතු වන්නා වූ සද්ධර්මයේ දේශනා කරන කාලයේ පින්වත්නි මෙයා උප්පත්තිය ලැබලා තියෙනවා පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු ඔන්න බලන්නකො දැන් පින්වත්නි එයා වාසනාවන්ත වුණා manuss ලෝකයට එන්න. ඔන්න ඒක වාසනාවක්. manuss ලෝකෙට එන්න වාසනාව ලැබුණා. පච්චන්ති මේසු ජනපදේසු. පච්චාජාතෝ හොති. හැබැයි එයා උප්පත්තිය ලැබුවේ මිනිස්සෙක් කියලා ඉපනුනාන මොන වගේ ප්‍රදේශයකද? ඈත පිටිසර දුෂ්කර ප්‍රදේශයක ඉපදුනේ අවිඤ්ඤාතාරේසු මිලක්කේසු නුවණ දියුණු කරන්ඩ බැරි ම්ලේච්ඡ මිනිස්සු ඉන්න ප්‍රදේශයක තමයි ඉපදුනේ. බලන්නෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත්ත නත්ති ගති බික්ඛූනන් බික්ඛුනීනන් උපාසකානන් උපාසිකානන් මහණෙනි ඒ ප්‍රදේශයට භික්ෂූන් වහන්සේලා වඩින්නේ නැහැ. භික්ෂුණීන් වහන්සේලා වඩින්නෙත් නැහැ. උපාසක උපාසිකාවෝ යන්නෙත් නෑ පින්වන්දි. එහෙනම් දැන් தත්ත්වය අන්තරාය කරද නැද්ද? අන්තරාය කරමයි manuss ලෝකේ ඉපදුනත් ඇයිද පින්වත්නි දැන් ඒ ඇත්තන්ට අඩුම ගානේ ස්වාමින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසික උපාසිකාවවත් යන්නේ නැත්නම් අවම වශයෙන් පිනපවක් කියන දෙයක්වත් දැනගෙන ඉද එහෙමවත් දෙයක් දැනගන්න විදියක් නැහැ ම්ලේච්ඡ මිනිස්සු ඉන්න විදියට ඉඳ වෙන්නේ අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේක තමයි නිවනට අන්තරාය කර කීවෙනි අවස්ථාවද? පස්වෙනි අවස්ථාව. දැන් ඔයගොල්ලෝ මට දැන් කියන්න මෙහෙම ඔය අවස්ථා පහෙන් එකකටවත් ඔයගොල්ලෝ ඇතුළත් වෙලා තියෙනවද? දැන් ওই අවස්ථා පහෙන් එකකටවත් ඔබ ඇතුළත්ද? අපි ඇතුළත් නෑ නේද? එහෙනම් දැන් වාසනාවක්ද නැද්ද? හරිම වාසනාවක් පින්නවත් දැන් මේ විදියට ම්ලේච්ඡ මිනිස්සු ඉන්න ඈත පිරිසර ප්‍රදේශයක උප්පත්තිය ලැබුණනම් මිනිස්සෙක් වෙලා ඉපදුනත් සද්ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ පින්නවත්. නිවනට අන්තරාය කර පස්වෙනි අවස්ථාවෝක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණචපරම් භික්ඛවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති තවද මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන කාලයේදී එයා උප්පත්තිය ලැබලා තියෙනවා මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. ආන සද්ධර්මයේ ඇහෙන බුදුබණ තියෙන ප්‍රදේශයක ඉපදිලා. manuss ලෝකේ ඉපදිලා. හැබැයි ඒ manuss ලෝකෙ ඉපදුනාට ඒ පැත්තේ සද්ධර්මය අහන්නත් පුළුවන් ප්‍රදේශී ඉපදලා ඒක වාසනාවක්ද නැද්ද? වාසනාවක්. හැබැයි මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සනෝ ආන්නර වාසනාව නැති වෙලා යන හැටි බලන්නකෝ මිත්‍යා දෘෂ්ටිකයි කියනවා විපරීත දස්සනෝ දැක්ම විකෘති කියනවා දැක්ම විකෘති වුණොත් මිත්‍යා දෘෂ්ටික වුණොත් සම්බුද්ධ ශාසනය පිහිට තියනවද? නෑ නේ පින්වත්. දැන් ඔබ දන්නව පින්වන්නේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ දස වස් නියත මිත්‍යා දෘෂ්ටිය. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. නත්ති දින්න නත්ති ඉට්ටන් නත්ති උතන් නත්ති සුකර දුක්කටානං කම්මානං පලන් විපාකෝ අහලා තියෙනව නේද? නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා මෙහෙම අහලා තිනවා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඒ කියන්නේ දන් දීමේ විපාක නැත. එහෙම එහෙම දැන් අපි එහෙම කියනව නෙමෙයි. එහෙම ඒක තමයි දසවස්තුක මිත්‍යා දන් දීම විපාක නැත, පුද පූජා විපාක නැත, සේවා කිරීම විපාක නැත, මෙලව කියලා තැනක් නැත, පරලොව කියලා දෙයක් නැත. ඊට පස්සේ කර්මය කර්මඵල විශ්වාසයක් නැත. ওই විදිහට කියනවා. විශේෂ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඕපපාතික සත්වයෝ ඒ වගේම නත්ති ලෝකේ සමනබ්‍රාහ්මණ සම්මග්ගත සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සත්‍යගතව පවෙදෙන්තිදී මෙලවත් පරලවත් මනාලෙස අවබෝධ කරගත්තා වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නෑ කියලා කියනවා එතකොට පින්වත්නි අන්න නිවනට අන්තරාය කර කීවෙනි අවස්ථාවද හයවෙනි අවස්ථාව ඇත්තටම දැන් ඔබ උතනවත් ඉන්නවද? නියත මිත්‍යා දෘෂ්ටියෙන් නම් ඔබ මිදිලා කියන එක නම් මට හිතන්න පුළුවන්. නියත මිත්‍යා දෘෂ්ටියෙන්. හැබැයි මිත්‍යා දෘෂ්ටියකින්වත් දන්නේ නියතකෙන් මිදිලා. ඇයි නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණ කියලා කියන්නේ පින්වන්දි කම්මස්ස කතා ඥානයට ආවොත් ලෞකික සම්මාදිට්ඨියට ආවොත් ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් ඔබ කර්මයේ කර්මඵල විශ්වාස කරනව නම් කර්මයේ කර්මඵල විශ්වාස කරනවා කියන්නේ මෙයා ලෞකික සම්මාදිටියට ආවා. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මේදුනා. දැන් මේ පින්වත් අය මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඇත්තටම කර්මයේ කර්මඵල විශ්වාස කරලා නේද? ආන්න බලන්නකෝ. එහෙනම් ඔබ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා පින්වත් දීයනේ දැන් බලන්නකෝ ඔබ කොච්චර වාසනාවන්තද කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න මිත්‍යා දෘෂ්ටික වෙලා දැක්ම විකෘති වෙලා හිටියොත් ආන්න එයා තමයි නිවනට අන්තරාය කර හානි කරවන්නා වූ හයවෙනි අවස්ථාව. හයවෙනි අවස්ථාව. බලන්න පින්නන්ද කොච්චර වාසනාවක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දැන් ඔබ ඔය අවස්ථා හයෙන්ම නිදහස් නේද? නිදහස්ද නැද්ද? නිදහස් නේ. හරිම වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හත්වෙනි අවස්ථාව පුනච පරන් භික්ඛවේ තථාගතෝ ච ලෝකේ uppannෝ හෝති. තවද මහණෙනි තථාගත බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධම්මෝච දේශීයති ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. කුමන ධර්මයේද ඕප සමිකෝ කෙලෙස් සංසිඳවන පරිනිබ්බායිකෝ පිරිණීම සිදු කරන්නා වූ සම්බෝධගාමී චතුරාර්ය සත්‍යම අවබෝධ කරවන්නා වූ සද්ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන කාලයේ අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝතේ එයා මධ්‍යම ජනපදයේ ඉපදිලා. ඒ කියන්නේ සද්ධර්මයේ ඇහෙන මානේ ඉපදිලා. සෝච හෝති. දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගෝ න පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤාතුන්. ඔන්න ප්‍රශ්නේ. එයා දැන් ඉපදිලා බුදුරජාන් වහන්සේ ඉපදිච්ච මානෙම වෙන්න පුළුවන්. ඒ ආසන්නෙම වෙන්න පුළුවන්. ළඟ පාතම ඉන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්නවා නමුත් ප්‍රශ්නයක් තියෙනවා පින්වත්නි කුමක්ද? එයා දුෂ්ප්‍රාඥයි. ඔන්න වැඩේ. දුෂ්ප්‍රාඥයි. ඒ කියන්නේ ජලෝ ඒලමුගෝ. ඒ කියන්නේ යා කෙලතොළු කෙනෙක්. කෙලතොළු කියන්නේ මෙන්න මේ පදයට එක විස්තර කරනකොට ඔබට තේරෙයි ජලෝ ඒලමුගෝ න පටිබලෝ සුභාසිත දුබ්බාසිත සත්තමඤ්ඤාතුන් ඒ කියන්නේ සුභාසිතයයි දුස්භාසිතයයි තේරුම් කර ගැනීම සඳහා නුවණ නැති අන්න එතකොට යා දුෂ්ප්‍රාඥ වෙලා තියෙන්නේ මොනම දෙයකට වන්නේ බුද්ධ වචනයයි බුද්ධ වචනේ නොවන දේ තේරුම් කරගන්න බැරි එකට තමයි අන්න යා දුෂ්ප්‍රාඥ වෙලා තියෙන්නේ ඔන්න බලන්නකෝ එතකොට ඒ නිසා එයා කෙලතොළු පුජ්‍යලයක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඕක පින්වත්නි නිවනට අන්තරාය කර හානි කරවන්නා වූ හත්වෙනි කාරණාව. එයා ඉපදිලා ඉන්නවා බුදුරජාන් වහන්සේලා මහා සංඝරත්න ඉන්න ආසන්නෙම ඉපදිලා සද්ධර්මයක් කන වැටෙනවා ඇති. එහෙම වුණාට පින්වත්නි එයාට බුද්ධ වචනයයි බුද්ධ වචනේ නොවන දේයි තේරුම් කරගන්න අපහසුයි. නමුත් සමහර විටක එයා රටවල් පාලනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ලොකු හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ආචාර මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට එයා දුෂ්ප්‍රඥයි. දුෂ්ප්‍රඥයි කියන්නේ කුමක්ද? එහෙම වුණාට එයාට පින්වන්නේ බුද්ධ වචනයයි බුද්ධ වචනේ නොවන දේ තේරුම් කරගන්න නම් අමාරුයි. අන්න බලන්න. දැන් පින්වත්නි මට හිතෙන විදියට මට හිතෙන විදියට ලංකාවේ මේ ශ්‍රී ලංකාවේ ඉන්න බෞද්ධ පිරිසගෙන් 195කටත් එහා 95කටත් එහා ඔන්න બ્લોක් වෙච්ච තැන අන්තරාය කර වෙච්ච තැන. අනිත් හයෙන්ම ඔබ ගොඩ ගියා. හැබැයි බුද්ධ වචනේ කුමක්ද? බුද්ධ වචනේ නොවන දේ කුමක්ද කියන එක තේරුම් කරගන්න නම් අපිට බොහොම අපහසුයි. ඇයි පින්වන්නේ දැන් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඇයිද කියන එකට ඔබට උත්තරයක් දෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන්නේ මේ අනන්ත දුක් විඳින්මින් ඉන්නා වූ ජාති දුකෙන් ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මරණ දුකෙන් මේ පිළිපිලි ඉන්නා වූ ලෝක සත්වයා සංසාර කතරෙන් මුදවන්නමයි බුදුරජාන් වහන්සේ නමක් ලොව පහළ වුණේ. ඉම් මුදවන්නමයි. වෙන කිසිදු අරමුණක් නැහැ පින්වත්නි. ඒ අරමුණමයි තියෙන්නේ. එතකොට දැන් අපි කටයුතු කරන්නේ සසර දුකෙන් මිදෙන මගකද සසර දුක වැඩි කරන මගකද වැඩි කරන මගක්මයි බලන්නකෝ අපිට අපිට හිතෙන්නේ දැන් ඔබ අහලා ඇති පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ අරිය පරේසන සූත්‍රයේ දේශනා කරනවා පින්වත් මහණෙනි ආර්ය පරේසණය අනාර්ය පරේසණය කියලා විස්තර කරනවා මහණනි යමෙක් ඉපදීම ස්වභාව කොට ඉඳගෙන ඉපදීම ස්වභාව කොට ඉඳගෙන ඉපදෙන දේම සොයනවනම් ආර්ය පරේෂණයද අනාර්ය පරේෂණයද අනාර්ය පරේෂණයයි එහෙනම් ඒක අනිත් පැත්ත විස්තර කරන්න ඕනේ දැන් ඔබට තේරෙනවා ඉපදීම ස්වභාව කොට ඉඳන් ඉපදෙන දේම සොයනවනම් අනාර්ය පරේ ඇත්තට දැන් ඔබ සොයන්නේ ඒකද මොකද්ද ඒකම නේද සොයන්නේ? ඒකමයි සොයන්නේ. ඇයි උන්වහන්සේ දේශනා කරන මහණෙනි දූදරුවන් යනු ඉපදීම ස්වභාව කොට තියෙන දෙයි. දැසිදස්සන් යනු ඉපදීම ස්වභාව කොට තියෙන දෙයි. ගවයන් අස්වැයන් යනු ඉපදීම ස්වභාව කොට තියෙන දෙයි. රන් රිදී මිල මුදල් යනු ඉපදීම ස්වභාව කොට තියෙන දෙයි. ඒව නෙමෙයිද සොයන්නේ අපි? ඒකමනේ සොයන්නේ පින්වත්. දැන් අපිට එහෙනම් අපිටත් වැරදිලා නේද එහෙනම්. දැන් අන්න කල්පනා කරන්න පින්වන්ද එහෙනම් අපිත් දැන් මොකද කරන්නේ බුද්ධ වචනේ තේරුම් කරගන්න අපහසු වුණ නිසා අපි දැන් එක අන්තයකට පැනලා. අන්තය මොකද්ද? ඇත කියන අන්තයට ගිහින් තියෙනවා අපි. ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි දෙකම අන්ත දෙකක්. ඇත කියන්නේ සාස්වත දෘෂ්ටියයි නැත කියන්නේ උච්ඡේද දෘෂ්ටියයි. දැන් පින්වන්නේ උච්ඡේද දෘෂ්ටියේ හිටපු අය දැන් සාස්වත දෘෂ්ටියට කියලා ඔන්න ඔතන දැන් පළපොදියම් වෙලා ඉන්නවා. දැන් හිතන් ඉන්නේ මේ බොහෝ පින්වත් පිරිස මේ ආර්ය ශාසනය කියලා කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න ඕන ආර්ය ශාසනය. දාන සීල භාවනා යනු ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවයි. ඒ කියන්නේ නිවන් මඟ නිවන් මගද නැද්ද? නිවන් මග නෙමෙයි. ඒක ඇත්ත කියන්නා වූ අන්ති පුණ්‍ය පැත්තක්. පුණ්‍ය ක්‍රියාවක් හොඳ ක්‍රියාවක් හැබැයි පුණ්‍ය පැත්ත. ඒක නැත කියන අන්තේ ඒකෙත් ජාති දුක තියෙනවා, ජරා දුක තියෙනවා, ව්‍යාධි දුක තියෙනවා, මරණ දුක තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළලා දේශනා කරන්නේ කුමක්ද? සීල සමාධි ප්‍රඥා සංසාර දුකෙන් ඈතර වෙන මගක්. පින්වත්නි ඔබ හොඳට අවබෝධ කරගන්න එදා බෝසතාණන් වහන්සේ ආලාර කාලාමල් ළඟට ගියා. ඒ ඇත්තෝ අෂ්ට සමාපatti ලැබලා තිබුණා. හැබැයි ඒ වුණත් බෝසතාණන් වහන්සේ කිව්වේ මම හොයන නිවන නම් මෙතන නෑ මේක නෙමෙයි කියලා අතහැරලා ගියා. එතකොට දැන් ඔබ නුවණින් පිරික්සන්න අපි කොතනද ඉන්නේ කියලා. එතකොට ආලාර කාලාමල අෂ්ට සමාපatti ලැබුවේ දන් දීලා සිල් රැකලා භාවනා කරලා. හැබැයි ඒක දැක්මකින් යුත් භාවනාවක් නෙමෙයි, දර්ශනයකින් යුත් එකක් නෙමෙයි. ඒ නිසා ඒක දෘෂ්ටි සහගත දෙයක්. ඒ නිසා කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. භාවනාව තුලින් ඒගොල්ලෝ රාග ද්වේෂතාවකාලික යටපත් කරලා සමාධියක් උපදවන එක තමයි කරන්නේ. දැන් ඔබ හිතන්නකෝ මෙහෙම දෙයක්. ඕක තේරුණ නැත්නම් මෙහෙම හිතන්නකෝ. මේ ඉන්න පින්වත් පිරිස සිල් ගන්නවද පොයට? කතා කරන්නකෝ. ඔව්ද නැද්ද? ඔව්. ඔව් අපි හිතමු. ඔය ඇත්තෝ සත්තු මරනවද? ඒකටවත් උත්තරේ දෙන්නකෝ. මරන්නේ නැහැ. එතකොට ඇයි සත්තු නොමරන්නේ? පෞසිද්ධ වෙන නිසා. ආන්න බලන්න. එතකොට පින්වන්නේ පෞසිද්ධ වෙන නිසා සත්තු මරන්නේ නැහැ. පෞසිද්ධ වෙනකොට කියන්නේ අපි ඒක ක්‍රියාව කරොත් වැටෙන්නේ සතර අපායට නේද? නිසා සතර අපායට වැටෙන එකෙන් වළක්වන්න තමයි අපි පව් කරන්නේ නැත්තේ. දැන් කවුද වළක්වන්න හදන්නේ? මම. එතකොට ඔබ රකින්න සීලය මොකද්ද? දෘෂ්ටි සහගත සීලයක් රකින්නේ. දෘෂ්ටි සහගත සීලයක් රකින්නේ මම සතර පායට වැටෙන එකෙන් වළක්වන්න. ඒකේ අනිත් පැත්ත මම උඩින් තියන්න. දිව්‍ය ලෝක වලට ගෙනියන්න. එහෙම හිතාගෙන තමයි කටයුත්ත කරන්නේ. තේරෙනවද කිව්දේ? එතකොට එතනම දෘෂ්ටියක් තියෙන්නේ පින්නත්. ඔන්න බලන්නකො. එතකොට අපිට තවම ශාසනය ලැබුණේ නැහැ පින්වත්නි. ශාසනය ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබෙනවා නම් අපිට සසර දුක්ගිනි නිවෙන්න ඕනේ. සසර දුක්ගිනි නිවෙන්න ඕන. ඔබ දන්නව එහෙනම් පින්වත්නි හොඳට නුවණින් විස්තර කර කර විස්තර කර කර බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළලා කෙලෙස් සංසිඳවන පිරිණිවීම ඇති කරන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිනිසම හේතු වන ධර්මයක්මයි දේශනා කරන්නේ. එහෙම ධමයක්මයි දේශනා කරන්නේ. දැන් එතකොට නිවනට අන්තරාය කර කාරණා අටක් ඔය අටෙන් දැන් මම දන්න තරමෙන් අපි දැන් හතක් දේශනා කරා හතෙන් හයකින් ඔබ නිදහස් හැබැයි ඔබ හත්වෙනි එකේ නම් එතනම läගලම තමයි ඔතනින් නැගිටවනෝ කියන එක නම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි අපේ අය පින්වත්නි මේ ධර්මයේ තියෙන්නේ නුවණින් විමසන්න නුවණටයි ඉතින් ඒක හසු වෙන්නේ බොහොම අපහසුයි බොහොම නුවණ තියෙන්න උන ඒක දැනගන්න. පින්වත්නි අපි දැන් කල්පනා කර බුදුරජාණන් වහන්සේලා දේශනා කරනව නේද? ಜಾති මරණ කියන දේ අපිට වෙලාව අඩු නිසා මේ කෙටියෙන් විස්තර කරන්නේ. දැන් ඔබ කල්පනා කරන්න මෙහෙම දැන් ඔබ දුෂ්ප්‍රාඥද නැද්ද කියන එක දැනගන්නවත්. බුද්ධ වචනය බුද්ධ වචනේ නුවණ දෙයි තේරුම් කරගන්න පුළුවන්ද කියන එකවත්. දැන් ඔබෙන් ඇහුවොත් ඉපදීම කියන්නේ කුමක්ද කියලා මොකක්ද දෙන උත්තරේ? ඔබෙන් ඇහුවොත් ඉපදීම කුමක්ද කියලා ඔබ දෙන උත්තරය තමයි මොකද්ද? මව් කුසෙන් බිහිවීම ඒක දුකයි. එතකොට මරණය කුමක්ද කියලා ඇහුවොත් මේ කය බිඳී යන එක මරණයයි ඒක දුකයි. පින්වන්දි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම පිණිස චතුරාර්ය සත්‍යයේදී පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛාරය සත්‍ය. මේකෙදි දැනගත යුතුයි, දැකගත යුතුයි දුක යනු කුමක්ද? ඒකේ ජාති දුක, මරණ දුක විතරයි මම මේ පොඩ්ඩක් කතා කර වෙලාවේ හැටියට. ජාතිය කියනකොට පින්වත්නි අපි දුෂ්ප්‍රාඥ නිසා හිතන් හිටියේ කොහොමද? මව් කුසෙන් උපදින එක හෝ මව් කුස තුල පිළිසිඳ ගන්න එක ජාතියයි. එතකොට පින්වත්නි ඒ පුජ්‍යලයාට ජාති දුක අවබෝධ කරගන්න පුළුවන්ද? මව් කුසෙන් බිහි වෙන කෙනෙකුට ජාති දුක අවබෝධ කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් විශේෂ ඥාන දර්ශන පහළලා තියෙනවා. එහෙම නැත්නම් මරණය කියන්නේ මේකයි බිඳී යන දේ මරණය නම්. එහෙනම් දැන් ඔබ කල්පනා කරන මරණ දුක අවබෝධ කරගන්න ඕනේ දුක්ඛාරි සත්‍ය අවබෝධ වෙන්න. එහෙනම් මරණ දුක අවබෝධ කරගන්න වෙන්නේ මැරිලම මැරිලම නේද? මැරිලමයි. අය අවබෝධයක් නේ ඒක. ඉගෙන ගන්න තියන්නේ අවබෝධ වෙන්න ඕන. එහෙනම් මැරිලමයි. එහෙනම් මැරිලා නම් මරණ දුක අවබෝධ කරගන්න වෙන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ලෝකේ වැඩ ඉන්න විදියක් නෑ පින්වත්නි එහෙම දහමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑනේ උන්වහන්සේ දේශනා කරන්නේ මෙතනම ඒ මොහොතේ ඒ මොහොතේ ජාතිය ඒ මොහොතේම මරණය බලන්න කියලා. උන්වහන්සේ දේශනා කරන හැම මොහොතේම උදේවැය බලන්න ඇතිවීම නැතිවීම බලන්න මරණය ජාතිය ඉපදීම මරණය බලන්න කියලා. එතකොට දෙයියනේ දැන් අපි හිතන් හිටියේ අපේ ජීවිතේ එක වතාවයි උපදින්නේ මැරෙන එකම එක අවස්ථාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැමතිස්සෙම මරණය බලන්න. කෙලෙසද බලන්නේ? ඔන්න බලන්නකො පින්නවත්. සාපේ හිතාගෙන හිටියේ ජාතිය කියනකොට මව් කුසෙන් බිහි වෙන එක මරණය කියනකොට ඔය කය බිඳී යන එක පින්නද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පරමාර්ථ ලෝකයේදී නිවන් දකින ලෝකයේදී දුක්ඛ නිවෙන ලෝකයේ සඳහා උන්වහන්සේ දේශනා කරේ කුමක්ද ආයතනයන්ගේ පහළවීම જાතියයි පහළ වුණු ආයතනයන් නිරුද්ධ වීම මරණයයි. එක්සනික જાතිය මරණය වාගේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලංකාවේ ඉන්න බහුතරය අයට මට හිතෙන විදිය නම් තියෙන්නේම ඔය හත්වෙනි කාරණාව ළඟ නම් එතන තමයි නතර වෙලා ඉන්නේ. ඒ නිසා බොහෝ පිරිසක් කෙලතොළු වෙලා තියෙන්නේ. දුෂ්ප්‍රාඥ වෙලා තියෙන්නේ පින්වත්නි. එහෙනම් දැන් අපි කාරණා කීයක් දේශනා කරාද? 7යි. දැන් වෙන 8 වෙනි කාරණාව නිවනට අන්තරාය කර වූ 8 වෙනි කාරණාව. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා නැහැ. එහෙනම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ නැහැ. එහෙනම් දැන් කෙලෙස් සංසිඳුනේ වහන්න පුළුවන්ද? චතුරාර්ය සත්‍ය අහන්න පුළුවන්ද? පිරිනිවන් පාන දේවල් අහන්න පුළුවන්ද? අහන්න බෑ. අන්න පින්වත්නි ඒ කාලේදී ඉපදෙනවා පුජ්‍යලයේක් පඤ්ඤවා ප්‍රඥාවන්ත පුජ්‍යලයේක් ලෝකෙ ඉපදෙනවා. අජලෝ අනේලමුගෝ එයා කෙලතුළු කෙනෙක් නෙවෙයි ප්‍රඥාවන්ත කෙනෙක්. එයාට එකම බුද්ධ වචනයක් අහන්න ලැබුණොත් එයාට බුද්ධ වචනේ බුද්ධ වචනේ නොවන දේ එක සැනෙන් තේරුම් කරගන්න නුවණ කියනවා පින්වත්නි අර දාරුචීරියලට වගේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියනකොට දාරුචීරිය ධර්මය අවබෝධ කරගත්තා. ඒ වගේම අන්න බලමු ප්‍රඥාවන්තයි. අන්න ප්‍රඥාවන්ත පුජ්‍යලයේ දැන් manuss ලෝකෙ ඉපදිලා එකම බුද්ධ වචනෙන් යාට ඒක අවබෝධ කරගන්න තරම් නුවණක් තියෙනවා. ඒ දෙයනේ බුදුරජාන් වහන්සේ නමක්වත් ශ්‍රී සද්ධර්මයක්වත් ලෝකේ තියෙන කාලෙකද? නෑ. එතකොට එයාගේ ප්‍රඥාවේ වටිනාකමක් තියෙනවද? නෑ අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි නිවනට අන්තරාය කර අටවෙනි අවස්ථාව ඕක. අටවෙනි අවස්ථාව. දැන් නිවනට අන්තරාය කර හානි කරවන්නා වූ කාරණා කීයක් දේශනා කරාද? 8යි. පළවෙනි කාරණාව කුමක්ද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළලා සද්ධර්මයේ දේශනා කරනවා කෙලෙස් සංසිඳවන පිරිණිවීම ඇති කරන්නා වූ චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස හේතු වන්නා වූ ධර්මයේ දේශනා කරන කාලේ යා ඉපදිලා නිරයේ පළවෙනි කාරණාව. ඒ අවස්ථාවේදී යා ඉපදිලා ඉනෝ කොහෙද? තිරිසන් ලෝකෙදි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව කුමද්ද බුදුවරයෙක් ලෝ පහළ වෙච්ච කාලේ යා ඉපදිලා ඉන්නවා පෙරේත ලෝකේ. හතරවෙනි කාරණාව තමයි කෙලෙස් සංසිඳුන ධර්මයක් දේශනා කරන කාලය තුල යා උප්පත්තිය ලැබලා තියෙනවා දීර්ඝායුෂ තියෙන දිව්‍ය ලෝකවල පස්වෙනි කාරණාව තමයි පින්වත්නි කෙලෙස් සංසිඳුන පිරිණිවීම ඇති කරන්නා වූ චතුරාර්ය සත්‍යයට හේතුන ධර්මයේ දේශනා කරන කාලේ එයා manuss ලෝකයේ ඉපදුනා එහෙත් මිත්‍යා දෘෂ්ටිකයි අන්න නිවනට අන්තරාය කර පස්වෙනි අවස්ථාව. හයවෙනි අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා ඉන්න කාලේ සද්ධර්මයේ දේශනා කරන කාලේ මෙයා මනුලොව ඉපදුනා. හැබැයි බුද්ධ වචනය බුද්ධ වචනේ නුවණ දෙයි තේරුම් කරගන්න තරම් නුවණ නැති වුණා පින්වත්. හත්වෙනි ආ ඒක ඒක හත්වෙනි කාරණාවනේ. හයවෙනි කාරණාව කුමක්ද? හයවෙනි කාරණාව තමයි ඈ පස්වෙනි කාරණාව අපි අතරුණේ පස්වෙනි කාරණා ඈත පිටිසර ගම්මානයක උප්පත්ති ලැබලා. හයවෙනි කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටි කියලා. හත්වෙනි කාරණාව තමයි එයා දුෂ්ප්‍රාඥයි. තේ බුද්ධ වචනයයි බුද්ධ වචනේ නොවන දේ තීරුම් කරගන්නට බැරි වුණා. අටවෙනි කාරණාව තමයි පින්වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙන්නා නැති කාලයේදී ප්‍රඥාවන්ත කෙනෙක් ලෝකේ පහළුණා නමුත් ප්‍රයෝජනේ ගන්නට විදිහක් නැහැ. ඔන්න කාරණා අටයි දැන් ඔබම නුවණින් විමසන්න අතෙන් කොතනද ඉන්නේ කියලා. එක තැනක ඉන්න මේපයි. ඒකනේ තාම උතන. ඒකයි තාම උතන. ඒක තැනක ඉන්න ඕන. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෝච භික්ඛවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසාය. මහණෙනි මේ නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම සඳහා තියෙන්නේ ඒකෝච එකම එක අවස්ථාවයි. ඕන chances කීපයක් ඇත්තේ එකම අවස්ථාවයි. මොකක්ද ඒක? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරන කාලයේදී එයා manuss ලෝකේ ඉපදෙන්න ඕන. සද්ධර්මය ඇහෙන මාන ඉපදෙන්නත් ඕන මජ්ක්‍ධිම ධනපදයේ ඉපදෙන්නත් ඕන. හැබැයි ඒ වගේම ප්‍රඥාවන්ත වෙන්නත් ඕන ප්‍රඥාවන්ත නුනොත් ඒ ධර්මය අවබෝධ කරන්ද බෑ. එහෙනම් අන්න එකම අවස්ථාව තමයි පින්වත්නි ප්‍රඥාවන්ත වෙලා මනුස්ස ලෝකේ ඉපදිලා බුද්ධ වචනයයි බුද්ධ වචනේ නොවන දෙයි තේරුම් කරගන්න පුළුවන් නුවණක් තියෙන කාලේ බුද්ධෝත්පාදි කාලයක manuss ලෝකෙ ඉපදුනා නම් අන්න තියෙන එකම අවස්ථාව. දැන් ඔබ බුද්ධෝත්පාදි කාලයකද ඉපදිලා තියෙන්නේ මේ කතා කරන්නකෝ. ඔව්. එතකොට දැන් අන්න එනම් ඔබ බුද්ධෝත්පාදි කාලේ ඉපදුනා. දැන් සද්ධර්මය ඇහෙන මානෙකද ඉන්නේ? ඔව්. දැන් එතකොට ඔබට දැන් දුෂ්ප්‍රඥද ප්‍රඥාවන්තද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ ප්‍රඥාවන්ත නම් ඔබට තියෙන එකම එක අවස්ථාව මෙච්චරයි තවත් බොහෝ කාලයකට පින්නනි මේ අවස්ථාව ලැබෙන්නේ හදිසියෙදිවත් ඊළඟ බුදුරජාණන් වහන්සේලව පහළ වෙනකොට ඔබ මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදලා හිටියොත් දුෂ්පාඤ්ඤව ඉපදලා හිටියොත් නිරේ පෙරේත ලෝකෙ තිරිසන් ලෝකවල ඉපදලා හිටියොත් ඈත පිරිසර ගම්මානක ඉපදලා හිටියොත් වැඩේ ඉවරයි නිසා ඒකෝච භික්ඛවේ කනෝච සමයෝච භ්‍රමචර්ය වාසය එකම එක අවස්ථාව මෙච්චරයි. එහෙනම් දැන් ඔබට අපිට තියෙන්නේ මේ එකම අවස්ථාව නෙමෙයිද? එකම අවස්ථාව. මේ එකම අවස්ථාවෙත් ඔබ කියනවා නම් සද්ධර්මය අහන්න වෙලාවක් නැහැ. සීල සමාදානයකට සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ කිව්වොත් ඒ අවස්ථාවත් අහිමි කරගෙන තියෙන්නේ. ඒ අවස්ථාවත් අහිමි කරගෙන නේ. ඒ නිසා පින්නන්නේ ඔබට තියෙන එකම අවස්ථාව මේ එකම අවස්ථාවෙන් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙලෙස් සංසිඳවන පිරිණිවීම ඇති කරන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නා වූ මේ ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණ වී තිබෙන්නේ 2010 ජුනි මාස 20 වන දින පරලෝ සැපත් අපගේ ආදරණීය මෑණියන් වූ DAG පෙරේරා මාතාවගේ සංසාර ගමන ඊතා කෙටි වී ඇය පැතු බෝධියකින් ඇයට උතුම් වූ අජනාමර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ඒ වගේම අනෙක් අරමුණු වෙලා තියෙන්නේ අපාතර ජීවත්ව සිට නැසී ගිය දෙමාපිය දූ දරුවන් සොහොයුරන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින අප පවුලේ සියලුම සමාජිකයන්ට සහ හිත මිත්‍රාදීන්ට මෙම ධර්ම දානයේ පින් බලයෙන් සහ තුනුරුවන්ගේ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබීමත් අරමුණු කරනවා. සසර කතරින් එතර වීම සඳහා සියලු ලෝවැසියන්ට චතුරාර්ය සත්‍යයෙන් බිඳක් හෝ අවබෝධ කොට දීමත් ලංකා වාසීන්ට සුගති මහ මග පෙන්වා දෙන සිල්වත් ගුණවත් සියලු සායන්හන්සේලාගේ බෞද්ධ ශාසනික කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට සියලු සම්මියා දෘෂ්ටික දෙවියන්ගේ හා තුන්රුවන්ගේ ආශිර්වාද බලෙන් ශක්තිය ධෛර්යය හා වාසනාව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට සහ කාර්ය මණ්ඩලයටත් මෙම ධර්ම දේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පැතීමත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ ධර්ම දානමය කටයුතු සඳහා සම්බන්ධ වුණු සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායස සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු සාදු